Thank you. දේශකයන්න් වහන්සේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා ති පූජ්‍ය කෝටි ශ්‍රී දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ Thank you. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස දෛ කසී බාරද්දාජ සූත්‍රය කසී බාරද්දාජ මේ කාමයේ ඉතිරි. ඒක මේ කාමයේ ඉතිරි තැනට උත්තරන්නේ පොතේ ඉන්නවා. මේ වැඩේ වෙලාවෙදී එහෙම කියන්නේ අතිබාරජාතික මොකදදී නැත්නම් මොනවද තමයි ආහාර කපියා ගැනීම ඒ කියන්නේ කොහොමද කියලා හොයාගන්න. ඒක මේ දෙන්නේ මොකද්ද? ඉතින් මේ මොහොතේදී ඉස්සරහ දුර. දුරනම් කියන්නේ අම්මෙන් කලින් ජීවිතයේ ප්‍රශ්නේ කරන සත්‍යයක් කියන කෙනෙක් මේවා දෙකක් මොනවද ඒ දැනට කියන්නේ 16 දාහේ කියන්නේ වැඩි වෙනවා කියන එකයි දෙන්නේ එහෙම ගන්න ඉතිරියි කියනවා. බඩ දිගින් ආවගේ තමයි. ඒ කියන්නේ අප්‍රමාණ දෙවි. මේ කියන ධර්මයේ පාව. ඒ දෙවි. ඔක්කොම ඉවරෙච්චි දෙවිකට සැලකිලා. ඒ සාම කාර්යයක දෙවිවිය එක්තරා කොටසකින් ඉන්න දෙවි. ඒක නිසා මේ පිළිගන්න කැමති විද්‍යාවේ අංශ සම්පූර්ණයෙන් ජීවිතේ දැන් අන ගිනි ජීවිතය තුල දැල්වෙමින් පවතී. ඒ ගිනි ඔක්කොම නිවෙන තුරු ජීවිතයට සැනසෙල්ලක් නැහැ. ඒ తాවකාලික ගිනි නිවිල්ලක් එක්තරා කොටසක ගිනි නිවිල්ලක් මේ කෙරෙන්නේ. ඒක නිසා මේකේ තරම් සැලකිය යුත්තක් නෙවෙයි බුදු පියාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම ජීවිත ගිනි සෑම එකක් නිවා දැමීමට උවමනා කරන මාර්ගය ඔස්සේ තමන්ගේ කටයුතු ගෙනිච්ච බව තමන්ගේ සී සෑම කරපු බව ඒ වගාව හොඳාකාර කිරිච්ච බව උන්වහන්සේ පෙන්නමින් ඊට පස්සේ උන්වහන්සේ පාවිච්චි කරපු ඒ තමන් වහන්සේගේ සී සෑම කිරීමට උන්වහන්සේ පාවිච්චි කරපු ආම්පන්න පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කිරීමේදී තමයි ශබ්දා බීජම් තපෝවුත්ති කියන මේ ගාථාව කියන්න සිද්ධ වුණේ. ඒත් දැන් ඒකේ සාමාන්‍ය අපි සාරාංශය සිහිපත් කරනවා නම් දැන් උන්වහන්සේ ගොනු කළා පෙන්නවා ජීවිතය තුළ වගාවක් ಗುಣ වගාවක් කිරීමේ ඒ ಗುಣ වගාවක් කියලා විශේෂයෙන් වෙන් කළේ අගුණ වගා කරන්න ඕනේ ජීවිත තුල අනිවාර්යෙන් නිකම්ම ජීවිතය තුල තියෙන්නේ අගුණයි අගුණ තියෙන නිසයි ಗುಣ වගා කරන්න සිද්ධ වෙනවා නිසා ජීවිතය තුල ಗುಣ වගා කරන පුද්ගලයෙක් විසින් ඔහුගේ ක්‍රියාමාර්ගය සංවිධානය කළ යුතු පිළිවෙල බුදුහාමුදුරුවෝ එකක් එකකට එකක් සම්බන්ධ කරමින් පෙන්නපු ආකාරයකුයි මේ ධාතාවේ තියෙන්නේ. එතකොට කෙනෙකුට හොඳ වීමට සම්පූර්ණයෙන්ම අදහසක් ඕනේ. හොඳ වීමේ අදහසයි ඒකට මුල් වෙන්න ඕනේ. දැන් යම් කිසි කෙනෙක් කොයි වැඩේ කරන්න ගියත් ඔහුට ඉස්සෙල්ලාම අවශ්‍ය වෙන්නේ ඒ කෙරුවාව පිළිබඳව අදහස. ඒ අදහස ඉස්සරහා තබාගෙනයි ඒ හිත වමනා කරන ක්‍රියාපද්ධතිය ආරම්භ කරන්න ඕනේ. ඒකට දැන් මෙතන බුදුහාමුදුරුව පෙන්වන්නේ යම් කිසි කෙනෙකුගේ ජීවිත දාහය නිවන වැඩි කරගන්න යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් ඒ ජීවිත දාහය නිවන ක්‍රමය ಗುಣවගා කිරීම තමන්ගේ සිත තුළ හැම වෙලේම තිබී තීමා මේ પરමාර්ථයේ උඩ මම ඒ නිවීම ලබා දෙන්නා වූ ගුණවත්කම නිතරම මගෙන් ඉටු විය යුක්තක් කියන එක එයා ළඟ තිබීමයි මේ ශ්‍රද්ධාව කියන්නේ. එතකොට මේ ශ්‍රද්ධාවයි කියලා ගත්ත වචනේ පෙන්වන්නේ අදහසට ගැබ්බෙලා තියෙන එක්තරා ආකෘතියක් හැඩයක්. මොකද්ද? මම ගුණවත් ජීවිතයක් ගත කළ යුතුයි. ගුණයෙන් පිරිහි පිරිහීමක් වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ කියන මේ තදබල අදිෂ්ඨානයක් වගේ හැඟීමක් සංතානික පවත්වා ගැනීමයි ඔය ශ්‍රද්ධාව කියලා කිව්වේ. එතකොට ඒක බීජයක් වෙනයි කිව්වා. මොකද බීජයක් වෙනයි කිව්වේ අර එදා අපි විස්තර කළා බීජයක් හිටවපුවා ඒක ඉතින් රසායන වලට අනුවයි පොළොවේ රසායන අදින්නේ කියලා. එතකොට මෙතනත් අර ශ්‍රද්ධාව වීර්යයක් කියලා පෙද්දේ මොකද? ඒ අදහසට අනුව ඒ අදහසේ තියෙන කරුණ සම්පූර්ණ කිරීමටයි ඔහු සෑම බාහිර ලෝකෙන් සියලු උපකාර ගන්නේ අර අදහස සාර්ථක කරන්නේ. අන්න ඒක නිසා බීජයන නාමය හරියටම ගැලපුණා. එතකොට ශ්‍රද්ධාව බීජයක් වුණ හැටි ඊළඟට අර ඊළඟට පෙන්නවා සද්ධා බීජන් තපෝච්චි වැස්ස වැස්ස කිව්වහම නිරන්තරයෙන් තෙතමනයක් ඕ අවශ්‍යයි ඒ බීජය පැලවෙන්න. ඒකට මේ ශ්‍රද්ධා බීජය පැලවෙන්න හැම වෙලේම තපස් තපස් කියන්නේ මොකක්ද? අර Taman ගත්ත අදහස. මම ගුණවත්කමින් යුක්තව ජීවත් මොකද ඒ ගුණවත්කම තමයි ජීවිත දාහය නැති කරන්නේ. ඒකට ඒක මතකයේ සබාගෙන මේ තපසෙහි කියලා කිව්වේ මොකද්ද? ඊට විරුද්ධ හැඟීම් එනවනම් ඒවා ඔක්කොම පරිහරණයට නොගෙන ඊට පක්ෂපාතී හැඟීම් එක්ක ජීවිතය පවත්වා ගැනීමේ ක්‍රියාමාර්ගය ඒ තප තප තවීම කියලා කියන්නේ. එතකොට ඒ භාවනාවේ කියලා කියන්නේ ඕකට. එතකොට ඒ ක්‍රියාවෙන් තමයි අර සද්ධාව කියන අදහසේ සාර්ථකත්වයක් නංවන්න පුළුවන් අර විදිහේ ක්‍රියාමාර්ගයක් ගෙනියන බුද්ධලයට පමණයි. එතකොට හැම වෙලෙම සද්ධාව එන් ගත යුතු ප්‍රයෝජනේ ලබනද නිරන්තරයෙන් අර ඊට අවහිරකම් කරන සියල්ලෙන්ම ජීවිතය අයින් කරගන්න ඕනේ ඒකට කියව තපස කියලා. අ ඊළඟට පඤ්ඤාමේ යුගනංගලං ඒක කිව්වා මේ අර <coughs> නගුලයි අර අර වියගහයි. එතකොට ඒ පෙන්විය මොකද්ද? හැම වෙලෙම නිසි මග යාමට නිසි මගී කිව්වේ එයා තෝරලා තියෙනවා කලින් නිසි මග මොකක්ද ජීවිතේ ගෙන යන්න අර වර්ධින් බේරිලා යන ජීවිත ගමනට යෙදෙන්න ඒක නොමගට නොයන්ඩුමනා කරන විය වියගහ වගේ දෙපැත්තම සමෝ තබාගෙන කෙලින් යන ගමනක යෙදීමක් ගැන මෙතන පෙන්නනවා. එතකොට ඒකෙන් ප්‍රඥාවයි ඒකට බුදුහාමුදුරු ඉස්සරහට ගන්නේ. ප්‍රඥාවයි කියන්නේ හැම වෙලේම නිවැරදි තීරණ දීමටයි ඔය ප්‍රඥාව කියන වචනේ පාවිච්චි කරන්නේ. නිවැරදි. නිවැරදි කියලා කිව්වේ කොහොමද? තමන්ගේ යහපත ජීවිත යහපත සකස් කිරීමට උදව් දෙන යම් පැත්තක් හෝ යම් දෙයක් තියෙනවා නම් ඒ දේ තබා විසින් පාවිච්චි කළ යුතුයි මේ දේ අනර්ථකාරී දේවල් පාවිච්චි නොකළ යුතුයි කියන හැඟීම හැම වෙලෙම තමා තුළ රැවුදෙන්න ඕන ගතියයි පෙන්වන්නේ අර මධ්‍යස්ත මැදහත් අර වියගහ අර නබුලා දින්ද වියගහ උදව් කරනවා වගේ ගොන්නුන්ට අර දෙපැත්තම සමතාවය දෙපැත්තම සමතාවය කියලා කිව්වේ මොකද්ද නරකට පිළිපදින හැටි හොඳට පිළිපදින හැටි වර්ග දෙකයි නරක ධර්මයක් සිතට ආවොත් ඒකෙනුත් තමයි ඒක නරකය කියලා එකත් එක්ක විරුද්ධ වුණොත් එතන තමයි නරක සිද්ධ වෙනවා මොකද්ද නරක ධර්මයක් සිතට එනවා නරක ධර්මයක් ගැන විරෝධය ඒකට ඒකට පිළිපදින හැටි මේ ප්‍රඥාවෙන් තීරණය කරන්න ඕනේ. ඒකත් එක්ක තමාගේ සිතුවිලි සම්බන්ධ කරලා අර ශ්‍රද්ධාවෙන් ගත්ත අදහස බිඳ ගන්නවා. අන්නේ තීරණේ උඩ අර ක්‍රමේ උඩ ප්‍රඥාව බුදුහාමුදුරු වියගහටයි නගුලටයි පෙන්නවා. ඊළඟට කිරිසා හිරිය මේ කියන්නේ අර නරක දෙයක් කරන්න ඉදිරිපත් වෙනකොට ඒකට හැකි වෙන ගතියෙන් කලේ මොකද්ද නරක දේ කොහොමවත් කරන්න හොඳ දේ පුළුවන් තරම් කරනවා කියලා හැඟීම එතන පෙන්නේ නරක දේ කොහොමවත් හොඳ දේ කොහොම හරි කරනවා කියන ඒක අර ධාන ආයුධයට සම්බන්ධ කලේ අර නගුලේ මේ අර අවසානයේ අග්ගිසි තියෙන පොළොව කපාගෙන යන කොටස වගේ. නගුලිස කියලා කිව්වා ඒක. එතකොට දැන් මෙතනින් පෙන්නනවා ඒ සිතවිලි රටාවක් සම්පූර්ණයෙන් ජීවිතේ දුකින් මුදා ගැනීම සඳහා සිතවිලි රටාවක් සකස් විය යුත්තේ කොහොමද කියලා. එතකොට දැන් අපිට අපි කියනවා අපි ගුණ ධර්ම රකින්නවා පව් කරන්නේ නැහැ සතුම් මරන්නේ නැහැ වරදම් කරන්නේ නැහැ අපි ඔක්කොම බොහොම හොඳ මිනිස්සුયો දැක්කාම hina වෙනවා මේ තමයි අපි කියන හොඳ. නමුත් ඕව නිකන් අර හොඳේ පොත්ත වගේ. ඒක අපිට පාවිච්චියට ඒ තරම් සමාජයකට හොඳ වුණාට අපේ ජීවිත දුක් නැති කරන්න ඒවා මදි. ඒවා ශිෂ්ට සමාජයකට ඇති. ශිෂ්ටත්වයේ උඩ හොඳ මිනිහෙක් තැනකට නවාතන් දෙන්න පුළුවන්, වැද්ද ගන්න පුළුවන් කේ ඔය පොඩ්ඩයි ඒකෙන් දැන් අපි අර ජීවිත දුක නැති කරනවා කියන ඒ පරමාර්ථය සපුරා ගැනීමට මෙන්න මේ තැනට වැටෙන්න ඕන. ඒ වැටෙනකන් එයාගෙන් අර බලාපොරොත්තු තිබුණාට වැඩේ හරියන්නේ නැහැ කෙරෙන්නේ. අන්න එතකොට අපිට පේනවා අපි කොයිතරම් අලුත් දේවල් ටික ජීවිතේ තුලට දාගන්න ඕනද අලුත් දේවල් කියන්නේ ක්‍රියාපද්ධතිය. අලුත් ක්‍රියාවල් ටික අපේ ජීවිතේ එක්ක සම්බන්ධකම් තියෙන්න. ඊළඟට අන්තිමට සතිමේ පාලපාචන. කෙනා කෙවිතත් අර මේ වැල මොකද්ද අර හී වැල කියන එක. මොකද අර අරකට කැපිගෙන යන ඒ කොටස ඈතින් ඈතින් ඒක ගියාම ඒක පොළොව හරියට හැරෙන්නේ එකකට එක සම්බන්ධ කරමින් හී වැල යන්න ඕන ඒකයි ක්‍රමය. ඉතින් මේ සති මේ පාලපාචන සිහියෙන් තමයි ඒක කරන්නේ. අපේ මොකද්ද කොටස අපේ ගුණ රැකීමේදී හැම ගුණයක්ම එකකට එකක් යාබද වෙන්න ඕනේ. එදා මං මෑණියන්ගේ උදාහරණයක් අරගෙනද කොහෙද? මම කිව්වා ඒ එකකට එකක් ගුණය සම්බන්ධ වෙන කරන හැටි. ඒ මොකද්ද යම් කිසි කෙනෙක් උට යම් කිසි උදව්වක් තමා හිතවත් භාවයෙන් එහෙම උපකාරයක් කරනවා නම් ඒ උපකාරයේ පරිත්‍යාගශීලීව කරන අතර ඔහුගෙන් යම් වරදක් වුණාම එතනත් තමාගේ සිතට අගුණයක් නොවන විදිහට වග බලා ගන්න ඕන හරියට එකකට එක සම්බන්ධ කරලා හීවැල ගෙනියන්න වගේ. එකකට එක සම්බන්ධ කරලා හීවැල ගෙනියන්න වගේ අර ಗುಣ ගති එකකට එක සම්බන්ධ වෙන්න ඕන. මේ මොකද මෙහෙම කියන්නේ හේතුව මෙහෙම තීරණය වෙන්න හේතුව එහෙම අස්සේ කඩතොළු කපලු තිබ්බත් ඒ අස්සෙන් රින්ගන අගුණ ගති අර ගුණවත්කම් වල තියෙන ඵලය බිඳි දුර්වලයි. ඒවා සැර අඩුයි. මේක හොඳට සැරට හොඳට ඝනත්වයෙන් හදාගන්න ඕන නිසා එකකට එකක් සම්බන්ධ වෙන්න ඕන කියලා මේ බුදුහාඳුරු අර උදාහරණයෙන් පෙන්නනවා. ඒකට මේ ඔක්කොම මේ අර ඥානවන්ත මිනිස්සු අහගෙන ඉන්නවා. දැන් සමහර විට ප්‍රශ්නත් අහන්නේ නැති. ඉතින් මේ විදිහේ කෙටි විස්තර නෙවෙයි සෑහෙන විස්තරයක් බුදු පියාණන් වහන්සේගේ ඒ පුජ්‍යලයට ලැබෙනවා. ඒකට අද මේ පිරිසට ලැබෙන්නේ ඊටාම කෙටි සුළු විස්තරයක්. ඒකට මේ ටික දැනගෙන වුණා. මේ අද අපි සාකච්ඡා කරන ටික දැනගෙන වුණත් ඕනෑම කෙනෙකුට පුළුවන් තමන්ගේ ජීවිතයේ ඒ પરමාර්ථය ළඟ තියෙනවා නම් මෙහෙම විය යුතුයි කියලා අද ඒ පාවිච්චි කිරීමට පාවිච්චි කිරීමේ ඒ නියම ප්‍රයෝජනෙ ගැනීමට කිසිම අඩුපාඩුවක් කිසිම දුබලකමක් කිසිම නැතිබෙරිකමක් මේක අස්සේ නැහැ. ඕන හැටි පාවිච්චි කරන්න. හැබැයි එක එක හේතුවක් මෙතෙන්ද හරස් වෙනවා. ඒ මොකද්ද? අර පුජ්‍යලයක් අර සංසාරේ එන ගමන් තමන් විසින් ජීවිතෙන් යම් යම් ಗುಣධර්ම පුරලා එන ගමන් ඒ ಗುಣධර්ම වල පූර්ණත්වයේ යම් යම් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒ හුරුව අඩුකම තියෙන්න පුළුවන්. ඒ වගේම තවත් දරුණු කෙලෙස් තියෙන්න පුළුවන්. ඕවා මේ ජීවිතවලට අපිට බලපාන. ඒකට එවැනි අවස්ථා එවැනි පුජ්‍යලයෝ මෙවැනි දේවල් වලට සිත යොමු කරනකොටම අර රබර් එක වගේ නිකන් පස්සට විසිනවා ඔබ කොහොමද කරන්නේ? කොහොමද ඔබ ගන්නේ මේ කාලේ පුළුවන්? මේ ආදී নানা දේවල් ඒකට හේතු පෙන්වමින් අස්කරන්න හදනවා. ඒ මොනවද යස් කරන්නේ? අර කෙලෙස් වල බලපෑම. ඒ කෙලෙස් වල බලපෑම ඊ මේ කරන්නේ ඒක නිසා මේවා කොහොම හරි කළ යුතුයි කියලා දැනගන්න ඒකත් යා කෙලෙස් වල බලපෑමයි කියන එකත් දැනගන්න දැනගෙන තියෙන්න ඕනේ. එතකොට ඔය විදිහේ හැම පුජ්‍යලයාගෙම ඒකට ඉතු විය යුතු යුතුකම් ඉෂ්ට වෙමින් මේ ක්‍රියාවට බැස්සොත් කාටවත්වත් නැහැ බැරි වෙන්නේ. ඒකාන්තයෙන්ම කරන්න පුළුවන්. එතකොට දැන් මේ අපි මේ විස්තරේ පෙන්නුවේ අර ගියපාර මේ කරපු දේශනාවේ එක්තරා සාරාංශයක්. එතකොට අද තියෙනවා ඊළඟට බුදුහාමුදුරුවෝ ඒකෙම ඉතිරි කොටස බුදුහාමුදුරුවෝ පෙන්නනවා කාය ගුත්තෝ වචී ගුත්තෝ කියලා. දැන් මෙතන කාය ගුත්ත වචී ගුත්ත කියලා කිව්වේ අර සති සිහිය ඒ වගේ ශ්‍රද්ධාව ආදී ප්‍රඥාව මේ කියන මේ ඔක්කොම ඉදිරිපත් කරගෙන ඒවස් ගොඳු වෙලා ජීවිතය ඇතුලේ වැඩ කරනකොට මතුවෙන එක්තරා ප්‍රමාණයක ප්‍රතිඵලයක් බුදුහාමුදුරුවෝ පෙන්වනවා කාය ගුප්ත කියන කාය බුත්ත කියලා කිව්වේ ක්‍රියාව සුචරිත බවට පත් වෙන හැටි. මේ ඒ වායේ අපි කියනවා නම් ඒකේ ප්‍රතිඵල වශයෙන් මේ ගාථායි පෙන්නනවා. අර කිව් කලින් කිව් කරුණු ටික එකට ගොනු වෙලා එන එනකොට ඒ ගුණය විශ්ින් ඉදිරිපත් කරන ප්‍රතිඵලය තමයි කාය බුද්ධ කියලා කිව්වේ සුචරිත ක්‍රියාව කිව්වා. ඒකට සුචරිත යවක බහුල වශයෙන් අහලා තියෙන වචනයක්. ඒක නිසා අපි දන්නවා සුචරිත ක්‍රියාව හොඳ වැඩ කිරීම. සුචරිත ක්‍රියා කිව්වේ ඒ තරම් පහසුවෙන් තීරණ කරන්න පුළුවන් එකක් නෙවෙයි. සුචරිතය කියලා කිව්වේ හැම හැසිරීමක්ම අස්සේ සුවයක් දෙන හැසිරීමක් වෙන්න. මේකයි සුචරිත කියලා එක. අපි මේ සුචරිත කියනවා නමක් දානවා. ආ මේ ඔය සතුන් මරන්නේ නැහැ. ඉතින් බොහොම හොඳයි. හොඳට කතා කරනවා. ඒ මිනිහා දුස්චරිත වලින් ඈත් වෙලා ඉතින් සුචරිත කියනවා නැහැ. සුචරිත කියන්නේ සුවයක් දෙන හැසිරීම හැම එක. සුවයක් දෙන හැසිරීම කිව්වහම සමහර විට අපිට හිතෙන්න පුළුවන් අපෙන් සුචරිත ක්‍රියාවක් කෙරෙලම නැහැ ජීවිත කියලා හිතන්නත් සිද්ධ වෙන්න පුළුවන්. මොකද අපි කෙනෙක් එක්ක කතා කරනකොට ඒ පුජ්‍යලයාගේ කතාවේ කෙනෙක් එක්ක අපි ගමු ක්‍රියාව නිසා හැසිරීම යම් කිසි තැනක හැසිරෙනකොට අපි යම් කිසි පිරිසක් එක්ක ඒ අවස්ථාවේදී එයාට යම් ප්‍රමාණයක පීඩන ස්වરૂපයක් සිතට ආවනම් එයාගේ එතන හැසිරීම එයාට සුචරිත වෙලා නැහැ. එයාගේ හැසිරීම එයාට පීඩාදායක වෙලා දුක්ඛදායක. ඒ මොකද එහෙම වුනේ? එයාගේ හැසිරීම. එක්ක එක්කාස වෙලා තිනවා අර මුලින් සද්ධාවෙන් අයින් කරන්න ඕනේ ක්ලේශයක්. සිතට පීඩනයක් ලැබෙන්නම ද්වේෂ සිතක් පහළ වෙනවා. ලෝභ සිතක් පහළ වුණොත් ඒ ලෝභය තුලින් ද්වේෂය ඇතුල් වෙලා ඒ පීඩන ලැබෙනවා. එතකොට සුචරිත ක්‍රියා කියලා කිව්වේ එයා කරන ක්‍රියාවල් වලදී හැම වෙලේම එයාට සතුටක් තියෙන්නත් ඕන නෑ සැනසෙල්ලක් තියෙන්න. සතුට සැනසෙල්ල දෙක එකයි. ඒ සැනසෙල්ලක් ලැබමින් ඒ ක්‍රියා කරන්න ඕන. එතකොට දැන් අපි කියමු යම් කෙනෙක් අතුගාන. ගේ අතුගාන අවස්ථාවේදී ඒ කොස් කොස් ටිකක් පැටලුණොත් ඒ දමලා අදගන්න. ඒ දමලා අදින්නේ තමන්ගේ සිත පීඩනයටපත්. කොස්ස වැටලුනේ මොකක් හරි පුටු කකුලක හරි මොකක් හරි. ત્યારે එයාගේ ක්‍රියාව ඒ වෙලාවේදී දුෂ්චර්යයක් වුණා. ඒ මොකද? එයාව දූෂණය කළා ඒ එතන කරගෙන ගිය ක්‍රියාවසි දූෂණයක් ආවා. දූෂණය මොකද්ද? මේ කුස්ස පැටලිලා ඒ තමා කරපු ගානට කරන් දුන්නේ දමල ඇද්දා. ඉතින් කෝ කැල්ටිවුත් ඒකේ සැඳෙයි. මේ මොකද්ද? මේක තමයි දුෂ්චරිතය කියන්නේ. දුෂ්චරිත ක්‍රියාව කියලා. එතකොට ඒ එතෙන් එයා සමර්ථ වෙන්න ඕන අර සද්ධාදී ගුණධර්මයන් එක්ක මිශ්‍ර කරපු සිතක් නිසා පැටලුනේ මොකක්ද කියලා බලන්න. කොස්ස පුදු කකුල් දෙක. ඉතින් හිමීට අදලා ගන්නකොට රට සිදුමක් නැහැ. ඒ අපි සාමාන්‍ය උදාහරණයක්. ඒ සාමාන්‍ය ඕක ටිකක් පතුරවනකොට හැම වැඩක් අස්සෙම. අපි සුචරිතය කියලා කිව්වෙම සුවයක් දෙන හැසිරීම. ඒක ක්‍රියාවක්. ඒ ක්‍රියාව හසුරවන්න ඕන තමාට සැනසෙන පිළිවෙල. එතකොට අපේ ජීවිතය හැමදාම වාඩි වෙන එකම නක්. පොඩ්ඩක් හරියට ඒක ගැලපෙන්නේ නැත්නම් එතෙන්දි ඒ වාඩි වීමත් එයාට සමාහයට දූෂිත දූෂණය වෙන්න කරුණු තියෙන්න පුළුවන්. මොකද එයා දැනගන්න ඕන සිත දූෂණය නොවන විදිහට වාඩි වෙන්න, ඇවිදින්න මේ ආදී ඒ ක්‍රියාව පවත්තා. එතකොට කායගුත්ත වචීගුත්ත වචනවල එතකොට වචනේ කිව්වහම කතා වෙදි දෙන්නේ වැඩි ගණනක් හෝ කතාවට ගිය ඇති ඒක එක පුජ්‍යලයාගේ ශබ්ද උච්චාරණ ඒ වගේම පාවිච්චි කරන වචන ඒ වගේම ඒ වචනත් එක්ක එන හැඟීම් වල ස්වરૂප හඳුනන්න පුළුවන්. ওই අවස්ථාවල් වලදී එයාගේ වචන අරිට කැපෙන්න විරුද්ධ වෙන නැතව එලා ගන්න ධර්මෙන් වචන සංවිධාන වෙනකොටම තේරෙනවා ඇති ආට මගේ වචනේ දුස්චරිතයටපත් වෙනවා. වචනේ මට පීඩා දෙන තත්ත්වයටපත් වෙලා දැන්. එයා ඕන එකක් කියාපුවාවේ මම මගේ වචනේ පාවිච්චි කරන්න ඕන මට සැප දෙන පිළිවෙලට. මොකද? ධිට්ඨ ධර්ම වශයෙන්ම අපරාපරි වශයෙන්ම උපපජ්ජ වශයෙන්වත් නරක විපාකයන් නොදෙන්න. දැන් මට පේනවා ධිට්ඨ ධර්ම වශයෙන්ම මගේ සිත දැන් වචන මේ පීඩාවටපත් කළේ නරක වචනයකුයි මම මේ කියන්නේ. නරක වචන කියන්නේ අසභ්‍ය වචන නෙමෙයි. තමාව දුකට හෙළමින් දුකටපත් කරන වචන ස්වરૂපයක් තමාගේ සිත තුළ මතුවේ. මේ සිදුමේ එන්නේ ඒකේ. ඉතින් දැනගන්න ඕන වචී දුත්තේ කියන්නේ වචනේ සුචරිත බවට හරවන. සෝයක් දෙන විදිහට වචනේ හසුරවන්න දැනගන්න. ඒ මොකටද මොකද්ද මේ බුදුහාමුදුරුවෝ මෙතින් මේ දෙවෙනි ගාථාවෙන් මේ පෙන්වන්නේ. උන්වහන්සේ පෙන්වන්නේ අර කියන වට්ටෝරුව හොඳට ගොනු කොල්ලා. ඒක හොඳට කැකෑරිලා වැඩ කරනකොට මේ ප්‍රතිඵලයි එන්න ඕන කියන එක. අන්න ඒ තරම් බුදුහාමුදුරු දැන් ලෙඩට බේත කියන මේ බේතක් හදන බේතක් හදාගන්න කියා දුන්නා වගේම බේත් වට්ටෝරුව දුන්නා වගේම උන්වහන්සේ ඒක සම්බනකොට නියම ගාන්ට එන හැටි ඔක්කොම ලකුණු පෙන්වනවා. ඉතින් කිසිම මහන්සියක් නැහැ අපිට තියෙන්නේ වට්ටෝරු ආරම් පාවිච්චි කරන එක විතරයි. අපිට ඒක කිසිම හදන්න මොකුත් නැහැ. දැන් ඔක්කොම සුළුමල දීලා තියෙනවා. ඒකට අපිට මේක කරන්න බැරි අපේ ළඟ තියෙන කෙලෙස් වල බලපෑම තවත් දුක් විඳින්න තියනවා නම් මේවා කරන්න බෑ. ඒක හරි. නමුත් යම්තන් හරි මේකට හිත ඉඳ දෙන්න පුළුවන් නම් සෑහෙන සැනසීමක් ලබන්න පුළුවන්. ඒකට කාය ගුත්ත වචී ගුත්ත කියන මේ දෙකෙන් පෙන්වන්නේ මොකද්ද? තමන්ගේ සංවිධාන ජීවිත සංවිධානයේ තමන්ට සුවයක් දෙමින් වැඩ කරනවා ඇති. ඒතකොට මේ පෙන්වන්නේ මොකද්ද? අර වට්ටෝරුව සංවිධාන වීමේ ප්‍රතිඵලයයි මේ පෙන්වන්නේ. ඒතකොට දැන් යම් කිසි පුද්ගලයෙක් ඔයක සම්පූර්ණ කිරීමට ක්‍රියාව Tamanට සැනසෙන විදිහට පාවිච්චි කිරීමටත් වචනය Tamanට සැනසෙන විදිහට සංවිධානය කිරීමට සකස් කිරීමට යම් කිසි කෙනෙක් උත්සාහවත් වෙනකොට එතන තියෙනවා මේ හැම ඒ හැමතැනම තියෙනවා සද්ධාව තියෙනවා සතිය තියෙනවා ප්‍රඥාව සද්ධා සති ප්‍රඥා හිරි කියන අර මුල් ගාථාවේ කියපු කරුණු ඔක්කොම මේ හැම ක්‍රියාවටම ගොළු වෙලා තියෙන නිසයි ඒක ඒ විදිහට කරන්න පුළුවන්. ඒතකොට ඒ බුදුහාමුදුර හැම එකටම ඒක ආරෝපණය කළා නැත්තම් යොමු කළා පෙන්නවා අරව තියනවාද කියලා බලන්න බලපං උඹේ ක්‍රියාවල් වල කොතනද රිදුමක් එන්නේ ඔබ ක්‍රියා කරන. ඒතකොට වචන වල කොතනද රිදුමක් එන්නේ? එහෙම එන්නේ නැත්තම් දැනගනින් අර මුල් වට්ටෝරුව හොඳට වැඩ කරන බව සිද්ධ වෙනවා. එතකොට එයාට නියම පාර නියම ක්‍රමය එයාටම තීරණය කරගෙන විශ්මග්ග ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඊළඟට ආහාරේ උදරේ යතෝ සත්‍යං කරෝමි නිදාන එපා අද දෙකයි ආහාරේ උදරේ යතෝ මේ උදරය කියන්නේ බඩට අපි කියනවා. නමුත් උදරය කියන්නේ නොපැසුණු ආහාරවලට. නොපැසුණු ආහාරයටයි උදර කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒක ඔය දෙතිස් ගුණපයන් පිළිබඳ විස්තරවලදී සමහර තැන්වල අදහන් කරලා තියෙනවා. උදරියන් කරි සම්පිත්තං සම්මන් කියන මේ විස්තරයේදී නොපැසුණු ආහාර කියන එක. එතකොට ආහාරේ උදරය යතෝ කියලා කිව්වේ ආහාර කියලා කිව්වේ පැවැත්ම ගෙනේම. අපි කියන්නේ කෑමට මේ වචන පාවිච්චි කරන්නේ. ඉතින් කෑමට ආහාර කියලා කියන්නේ කනකොට තමයි පැවැත්ම ගෙනෙන්නේ ඉස්සරහට. අන්න ඒක නිසා කෑම අපි නිකන් සාමාන්‍ය දල වශයෙන් ඒ වචනේ පාවිච්චි කරලා ආහාර කියන්නේ පැවැත්ම ගෙනේම. ආහාර කියන්නේ පැවැත්ම ගෙනේම. එතකොට යම්සේද යත යතෝ කියලා කිව්වේ යම්සේද ශරීරය ඇතුළේ මේ නැත්තම් තමන්ගේ බඩට වැටුණා ආමාශයට වැටුණා වූ ඒ ආහාර යම්සේද ක්‍රියා කරන්නේ ඒ ආකාරයෙන් මේ පැවැත්මගෙන එන්නේ කියලා බුදුහාමුදුරුවෝ පෙතෙන් ඉස්සරහට දැම්මා ඒක ඔක්කොම ගොනු කරන එක පොට්ටනියක් වශයෙන් බඩේ තියෙන ආමාශයේ තියෙන ආහාරයේ යම්සේද ක්‍රියා කරන්නේ ඒ ආකාරයට අනුවයි මේ පැවැත්ම ගෙනෙන්නේ. ඒ මොකක්ද ඒ කියන්නේ? අර ආහාරය පිළිබඳව කබලින්ක ආහාරය, පස්ස ආහාරය, මනෝසෙන්ස සංකේතන ආහාරය, විඥාන ආහාරය කියලා බුදුහාමුදුරුව පැවැත්ම ගෙන ඒමට සහාය වෙන කොටස් හතරක් පෙන්වනවා. මොනවද? ආහාරයක් වශයෙන් ආමාශිර දාන යම් යම් ද්‍රව්‍ය වර්ග ඕ දීර වර්ග හෝ මොනවා හෝ ඒවා පැහිලා මම මීට කලින් මේ විස්තරය කළා. ඒවා පැහිලා කුමාර බවට පත් වෙච්චාම තමයි ලේ ධාතුවට එකසෙ. ඒ ලේ ධාතුව එක්ක මේ හුමාලය අදින්නේ චිත්ත ශක්තිය. නිකන්නේ. එතකොට චිත්ත ශක්තියේ සිටේ හොඳ අදහස් තියෙන්න පුළුවන් නරක අදහස් තියෙන්න. දැන් යම් කිසි කෙනෙක් ආහාරය අරගෙන නරක අදහස් වලින් ජීවත් වෙනවා නම් එයාගේ ජීවිතයට ඇදෙන්නේ නරක රසායන ස්වરૂප. අර සිතවිල්ල එක්ක මිශ්‍ර වෙනකොටම ඒවා පෙල්ලෙනවා නරකයි. ඒ නරකත් වෙලිටාම ලේ ධාතුවට එක ගියන් පස්සේ ඒ හැම වෙලේම මේක උෂ්ණත්වයේ වැඩි වෙලයි නරක සිතුවිලි පහළ වෙන්නේ. ඒතකොට ඒ ලේ ධාතුවට ඇතුල් වෙන්නේ තද උෂ්ණත්වයේ සංවිධානය කරන රසායන ශක්තිය. ඒතකොට ඒ ඇතුළට ගියන් පස්සේ ඔන්න නොසන්සුන්කම්, නෛවසුන්කම්, නෛපුත් ඉක්මනින් කේන්ති යාම, නෛපුත් කාම චේතනා පහළ ආදී මේ ඍඩවන හැඟීම්මයි අර මේ ධාතුව ඒ අර නරක හැඟීම් වලින් සකස් වූ රසායන එක්කාසු වෙච්ච ලේ ධාතුව සකස් වෙන්නේ අර විදිහට. එතකොට ඒ විදිහට සකස් වෙන ඒ ලේ ධාතුව නිසා යාට සත්ව ජීවිත රටාවක් ගෙන යන්න. මොනම ලිචකින්වත් පුළුවන් වෙන්නේ නැහැ නිතරම එයා නිකන් 1000කින් පෙළෙන පුජ්‍යලේ 1000කින් පෙළනා වෙනවා. ඒත් දැන් මෙතන බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඔය නීතිය ඔය ක්‍රමය ඒ ආහාරයත් එක්ක බලපානවා ඒ කියන්නේ කෑම වර්ගයක. ඒක නිසා බුදුහාමුදුරුවෝ දෙවෙනි පදයෙන් පෙන්වනවා සත්‍යං කරෝමි නිද්දානං කිය. ඒ සත්‍යං කරෝමි නිද්දානං කියේ මොකද අර ආහාරය තමන්ගේ බඩ ආමාශයට වැටෙනා වූ ඒ කබලින්ක ආහාරය තමන්ගේ ජීවිතයගේ පැවැත්ම ගෙනීමට එම යහපතක් වෙන සතුට උපදවන සතුට උපදවන පිනවන ජීවිත සකස් කිරීමට උපකාර වෙන ආකාරයෙන් අර ආහාරෝජාව ජීවිත මේ මේ ධාතුවට මිශ්‍ර කර ගැනීමට සහය වශයෙන් කලේ බුදුහාමුදුරු පෙන්වන සත්‍යං කරෝමි නිද්දානම් කියන. ඒ මොකද්ද? හැම වෙලෙම සිතවිලි එක්ක ඇත්තක් මිශ්‍ර කරගන්න ඒ ඇත්ත මිශ්‍ර කිරීමෙන් හැම වෙලෙම අර අර තමන්ගේ ජීවිතේ දුක් දීමට තියෙන ක්ලේශ ශක්තිය පාපී අනිච්ච දුක්ඛ අනාත්ම කියන එක ලෝකේ පාලනය කරන සත්‍ය තුනක් හැටියට. එතකොට මේකත් ඒ පිටපණේ නැත්තක් මේ දෙයක් නෙවෙයි. මෙතන මේ ඇත්තයි කියලා කතා කළේ හැම වෙලේම යා දැනගන්න ඕන බාහිර ලෝකයේ සම්බන්ධයෙන් තමාට සැප විඳින්න බැරි කමත් ජීවිතය ඇතුලේ සැපයට අවශ්‍ය ශක්තිය සැදෙන සැදීමම ජීවිතයට සපක් වන බවයි. කියන මේ ඇත්ත බුදුහාමුදුරුවෝ වදාරනවා හැම වෙලෙම පුජ්‍යලේකුගේ සිටිවිලි එක්ක මිශ්‍ර වෙලා තියෙනවා. ඒ සිටිවිලි එක්ක මිශ්‍ර වෙන තරමට කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති වී යනවා. කෙලෙස් නැති වී යනවා කියන්නේ මොකද්ද? කෙලෙස් පාවිච්චි නැහැ. ක්ලේශය කියන්නේ කාම ධාතුවේ කෙලෙසේ කියන්නේ කාම ධාතුවේ ක්‍රියාකාරීත්වයක එක එක මට්ටම්. ඒකට කියනවා කෙලෙස් කියලා. කෙලෙස් කියන්නේ කිව්වේ කෙලෙසනවා කියනවා. කෙලෙසන වර්ග වලටයි කෙලෙස් කියන නාමය. මොකක්ද කෙලෙසන්නේ? කෙලෙසන්නේ ජීවිත සැපේ සම්පූර්ණයෙන්ම කෙලෙසනවා ඒ මට්ටම් වලට සිත අපේ. ඒකට ඒ මට්ටම් කිව්වේ කාම ධාතුව නැත්නම් කාන්දම ඒ ඒ එන්න එන්න උෂ්ණය වැඩි වැඩි ඒකේ අංශල් ගන්න වැඩි වෙනකොට අර තමාගේ සනසිල්ල කෙලසන. ඒක නිසා කෙලෙස්. එතකොට බුදුහාමුදුරුවෝ මේ සත්‍ය එක්ක සත්‍යං කරෝමි නිද්දාන. මේ සත්‍ය ඇත්ත පාවිච්චි කරනකොට ඒ කෙලෙස් ඔක්කොම නැති වෙලා යනවා. ඒ කොහොමද? අර තමන්ගේ සනසිල්ල බාහිර ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ආදී කිසිවකින් බෑ සනසිල්ල ලැබෙන විදියට හිත හදා ගැනීමම සනසිල්ලට හේතුයි කියා යම් කිසි කෙනෙක් තීරණය කරලා ඒ සත්‍ය ඔස්සේ තමාගේ සිටි සම්බන්ධ කරනකොට එයාට එනවා එක්තරා මට්ටමක චිත්ත ස්වરૂපයක් ඒ මොකද්ද කිසි දෙයක් කිසි පුද්ගලෙක් තමන්ගේ හිතේ රැඳෙන්නේ නැති තත්ත්වයක් එනවා. තමන්ගේ හිතේ රැඳෙන්නේ නැහැ කිව්වේ අහවල් එක්කෙන අහවල් වස්තු අහවල් කුජලේ ස්ත්‍රියක් වූ පුරුෂයෙක් මේ ආදී වශයෙන් කිසිවක් හිතට නොයන ගතියක් එනවා. ඒ නේන්නේ මොකද? යම් කිසි දෙයක් හිතට ගන්නේ යම් කිසි කුජලයේ එයින් යම් කිසි තමා ප්‍රයෝජනයක් ලැබීමට යම් කිසි තීරණයක් රැස් කර ගන්නයි ඒ නිමිත්ත කෙරෙහි තමාගේ සිත පවත්තයි. නැත්තම් නිමිත්ත සිතේ පවත්තයි. දැන් මෙතන සත්‍යං කියන වචනේ ගත්තාම එයා දන්නවා බාහිර කිසිම ඇහෙකින් නිදාන අපිට සත්‍යයක් එතෙන් ඇති කරන්නේ කියලා කියන්නේ නිරන්තරයෙන්ම ඒකත් එක්ක බොරුවක් එකතු වෙලා ආවිස්සන නිසා. ඔව් දැන් අපි බොරුව අපේ ඇහැට පෙනෙනවා කනට ඇහෙන යම් යම් දේවල් තියෙනවා. අපි ඒකට අවධානය යොමු කරන්නේ ඒකෙන් සැපක් ලබන්න පුළුවන්. අර දර්ශනයෙන් සැපක් ලබන්න පුළුවන් කියලා ඒකේ හැඟීමක් අපේ ළඟ තියෙනවා. ආහාර ගන්න ආහාරයෙන් සැපයක් ලබා ගැනීම හොඳ ආහාර ගන්නවා කියන එක බොරුවක් නෙවෙයි. ඉගෙන සත්‍යයේ කරනකොට මේ ආහාර නිවිදකලන්නේ කියන සිතුවිල්ලක් එනවා. අපලදී සදා ආහාර ගන්නවා කියන එක බොරුද? ඔව් දැන් ආහාර ගන්න පැවැත්ම ගැනීමට. නමුත් ආහාරය කියන්නේ පැවැත්ම ගැනීමයි. එතකොට උදර කියලා කිව්වේ අර නොපැසුණු ආහාර. ඒ ආහාරය Tamanට යහපතක් වෙන ආකාරයෙන් පැවැත්ම ගෙනෙන්නට ගෙනෙන්නට මේ කියන සත්‍ය ස්වરૂපේ චිත්තම් පාවිච්චි කරන්න ඕනේ. එතකොට මේ සත්‍ය ස්වરૂපේ පාවිච්චි වීමේදී අර අර අර ආහාර ඕජාව නරක කරන කෙලෙස් වලට එන්න බෑ. කෙලෙස් වලට එන්න බැරි හේතුව මොකද? මෙයා තමන්ගේ සිතවිලි සපදන පිළිවෙලට උවමනා කරන ශ්‍රද්ධා ප්‍රඥාදී ඒ ගුණයන්ට අයිති පැවතුම් සිතවිලි සංවිධානය කරනවා විනා අහවල් එක්කෙනා අහවල් වස්තුව අහවල් දේපල කිසිවත්ම යාගේ හිතේ පවත්වා ගන්න නැහැ. මොකද පවත්වා ගන්නේ නැත්තේ ඒවා ඔක්කොම පවත්න්නේ ඒවයින් සැප ලබන අදහසිනුයි. නමුත් ඒවයින් සැප ලැබෙන්නේ නැහැ කියලා දන්නේ එක්කෙනා ඒවා හිතට ගන්නෑ. මේකයි යා ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ. ඒ ඒ ආකාරයෙන් පාවිච්චි වෙනකොට වෙන්නේ මොකද්ද? අලෝභ අදෝෂ අමෝහ ආදී ওই නික්ලේශී ස්වરૂපයන් සිතේ සංවිධාන වෙවි අර ආහාර කොටස් හතරේ පෙන්නනවනේ මනෝ සංචේතනාව ඒ මනෝ සංචේතනාව හොඳ වෙනවා ඒ හොඳ සිත ආශ්‍රිතව හැදෙන්නා වූ රසායන හොඳ සෞම්‍යත්වයක් ඇති ස්වરૂපයෙන් අල්ලේ ධාතුවේ එක්කයි. ඔව්. මේ විදිහට මේ දෙතුන්ක් මේ ග්‍රන්ථයේ සම්පූර්ණී සඳහා මේ ආහාරය මේ ආහාරය මොකද දහසක් විදියට හකට ආහාර අපි ගන්නවා සම්පූර්ණීමේ බලාපොරොත්තු දෙලෙකයි. නමුත් අත්‍යවශ්‍යම සැපේ ලැබෙන්නේ ඒවයි නෙමෙයි සමාජ සිතින් කලකන ආකාරයට කියලා ගත්තොත් හරියට. ඔව් එතකොට හරි. නමුත් හැම වෙලේම හිතන්න ඕන ආහාරය විතරක් නෙමෙයි මේ බාහිර ලෝකේ තමාගෙන් පිට තමාගේ සිතුවිලි වලින් පිට කොයි එකක්වත් තමාගේ සැපයට උදව් ලබා ගන්න කරුණු නෙවෙයි තමන්ගේ සැපවදින විදිහට බලාම සැපව අවශ්‍ය බුද්ධලයා සැප ලැබෙන හේතුන් සිතත් එක්ක එක්කාසු කරනකොට අන්න සැපේ ලැබෙන ඇති ඒ සැපේ විඳින්මින් ඕන පුජ්‍යලේ ඕන වස්තුවක් ආශ්‍රය ඒතකොට ඒ වස්තු ආශ්‍රය කරන්නේ සැප හෝ සංසිල්ල ලැබීමට නෙවෙයි සාමාන්‍ය සමාජයක ඉන්නකොට ඒවා අවශ්‍ය වෙනවා අර කාලයේ ගෙවිගෙන යන ගමන් සමාජ පැවතුම් වලට එයා එක්කාසු වෙන්න ඕන නිසා ඒ හැර සැප විඳීම මේ විදිහටයි කෙරෙන්න ඕනේ කියලා යමෙක් තීරණය කළා ඊට අනුව ඔහුගේ පැවතුම් පවත්වනවා නම් අන්න ඒකට කිව්වස් සත්‍යයි කියලා ඒ සත්‍ය නිසා අර කෙලෙස් මොනම ලෙසකින්වත් මතුවෙන්න ඉඩක් නැහැ. කෙලෙස් මතු නොවෙනකොට වෙන්නේ මොකද්ද? ඒ කෙලෙස් වල ශක්තිය ක්‍රමයෙන් හීන වෙනවා. අර කාන්දම් බලය පාවිච්චි නොකරනකොට ඒක බහින්න වගේ මේ මේකත් කාන්දමයි මේකත් පාවිච්චි නොකර ඉන්නකොට එහෙම් පිටින් හිමින් හිමින් බහිනවා. අන්න ඒක ඒක නිසා බුදුහාමුදුරුවෝ කිව්වා සත්‍යං කරෝ නිද්දානම් මේ සත්‍ය පාවිච්චි කිරීම නිසා මං කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති කරයි. එතකොට මේ කෙලෙස් පිටිවීම ඒ ක්‍රියාව නිසා නවසාමි පෙන්නනවා ඒ ඒ පැවතුම් නිසා සෝරච්ඡම්මේ ප්‍රමෝචන ඒ සෝරච්ඡම්මේ ප්‍රමෝචනන් කිව්වේ යම් කිසි සූර භාවයක් සෞරාය සූර භාවී කියන්නේ යම් කිසි ක්‍රියාවක හැකියාවක් කුසලතාවයක් ඉතින් ওই වචන එක එකව පාවිච්චි කරනවා නමුත් එක වචනයකට තියෙන එක අර්ථයයි. ඉතින් නිකන් ගෑවිලා යන අර්ථය වෑම් පෙන්වන්න පුළුවන්. නමුත් මේක සෝරච්ඡන් කියන්නේ සුරත භාවය කියලා කියන්නේ ඒක කරන්න තමන් ළඟ තියෙන පුළුවන්කම. ඒකට නාත බදව දාරනවා ඒක කරන්න පුළුවන් සමර්ථකයි. මොකක්ද ඒක කියලා කිව්වේ? ඒක කියලා කිව්වේ අර මුලින් ඉඳලා සද්ධා වීජං තපෝත්‍යෝ ආදී වශයෙන් කියාගෙන ආවිල්ලා ඒ කියපු වට්ටෝරුව මේ කිව්ව සත්‍යං කරෝමි නිද්දානං කියන තැන දක්වා යම් කිසි කෙනෙක් නිශ්‍යාකාර ක්‍රියාත්මක කරගෙන ආවනම් නිශ්‍යාකාර ක්‍රියාත්මක කරගෙන ආවනම් ඒ ක්‍රියා කිරීමේ හුරුව ඒ මොකද්ද ක්‍රියා කිරීමේ හුරුව කිව්වේ හැම වෙලේම ඇත්තක් එක්ක තමාගේ සිතුවිලි විශ්ව කර ගැනීම ඒ වගේම බාහිර ලෝකයේ කිසිවකට නොරැවටි හැම වෙලේම පාපයත් එක්ක තමාගේ සිත එකාසු නොවි ඒ අයිමී මේ ආදී මේ ක්‍රියාපද්ධතිය සංකීර්ණතාවක් ඒ පිළිබඳව හුරුකාරකම සුරත භාවයක් ඔහුට ඇති. ඒකෝටි ඒ හුරුවට අනුව ඒ හුරුවට අනුව බුදුහාමුදුරුවෝ දාරනවා යම් ප්‍රමාණයකටද ඒ හුරුව යමෙක් තුල තියෙන. ඒ ප්‍රමාණයට එයා ප්‍රමෝචනං එයා නිතරම දුකෙන් මිදෙන්නේ විදිලයි. ඒ දුකෙන් මිදෙලයි කිව්වේ දුක් ලැබෙන මොනම තත්ත්වයක්වත් ඒ සිතට ඇතුල් වෙන්න ඉඩ ලැබෙන්නේ නැහැ. එතකොට දැන් මෙතන පෙන්වන්නේ විද්‍යාත්මක රටාවක් ඇතුලේ විග්‍රහ කරපු විස්තරයක් මේ ඉදිරිපත් කළේ. එතකොට දැන් මෙතන ඒ සුරත භාවය කොහොමද වෙන්නේ? ඒ සුරත භාවය හම්බිච්චම සකස් වෙච්චාම තමන්ගේ නිදීම සිද්ධ වෙනවා කියලා කිව්වේ මොන ක්‍රමයකටද ඒක වෙන්නේ කොහොමද කියලා අපි ටිකක් හිතුවොත් ඒක සිද්ධ වෙන්නේ මෙන්න මේ ආකාරයට. කොහොමද අපේ සිටිවිලි වල බරසාර එක එක මට්ටම් තියෙනවා. කෙලස් එක්ක මිශ්‍ර වෙච්ච සිත සිටින් එක්තරා වේගයක්. එතකොට අපේ හැම වෙලෙම අපේ මනෝ ධාතුවේ සටහන් හැදිලා තින්නෙම ක්ලේශ මිශ්‍රණයක් එක්කමයි. ලෝභය, ද්වේෂය, මෝහය, මානය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ආදී මේ කෙලස් මිශ්‍රණයකින් යුක්තව අඩුවෙන් හෝ වැඩියෙන් හෝ අදහස් එක්ක අපේ මනෝධාතුවේ සටහන් ඇතිලා. ඒකට ඒ සටහන් අවදි කරලා නැවත ක්‍රියාවට දමන්න ඒ මට්ටමේ සිටිවිලි ඕන. ඒ මට්ටමේම සිටිවිලි වලින් ඕන ඒවා ක්‍රියාත්මක කරන්න. එතකොට අර සත්‍ය හිතේ දරාගෙන කෙලෙස් මිශ්‍ර නොවන ආකාරයෙන් තමාගේ සිටිවිලි සකස් වෙනකොට අර පරණ Taman කෙලෙස් එක්ක සංවිධානය කරපු සකස් කරපු අදහස් එක්ක සම්බන්ධකම් පවත්වන සටහන් මොනම එකක්වත් ක්‍රියාවට වැටෙන්නේ ක්‍රියාවට වැටෙන්නේ නැත්තේ මොකද මේ සිතේ තියෙන දැන් පවතින හොඳ හිතේ තියෙන වේගය මදි ඒ සටහ ක්‍රියාත්මක කරන අවදි කරන ඒවා ඔක්කොම අකිරි ස්වභාවයක් ඒවට තාම අවදි කිරීම කෙරෙන්නේ නැහැ මේ චිත්තනේ ඒ සිත් බොහොම සෞම්‍යයි. අන්න ඒ නිසා දුක් විඳින තත්ත්වයක් මේ සිතිවිලි වලින් ලබා ගැනීම ඉඩ නොලැබෙන්න ඕන. කොට ඒක බුදුහාමුදුරුවෝ දාලා මේකයි මේ බුදුහාමුදුරුවන්ගේ මේ උනාද සීසෑමේ ප්‍රතිඵලය මෙන්න මේ විදිහටයි ඒක කරන කරන තරමට රත් වීමේ මිදිච්ච ගතිය විතරම පවතිනවා කියලා. ඒකට දැන් ගාථා දෙකක සම්බන්ධකම් ඒ කසී භාරද්වාජ සූත්‍රයේ අපි පෙන්වනවා. එතකොට මේන් පෙන්වන්නේ මොකද්ද? අර කසී භාරද්වාජ මේ බොහෝ මාන්නෙන් දිමිච්ච පුජ්‍යලෙක්. නමුත් ඒ පුජ්‍යලයා ඒ තරම් මානාධික වුණාට බමුණු කවුරුත් එහෙමයි. උන්වහන්සේ දැකවලාලා මෙයාට මේ නිදහසන වීමට වාසනා ගුණය තියෙන බව. ඒකට මේ මේ විදිහේ දේශනාවක් කරන්න හේතුව කසිබාද්වාජයට වෙන උදාහරණයක් ගැන කියනවා. ඒත් පහසුවේ මේ ධර්ම කරමුට වඩන්න ඔස්කම් අදිවේ. ඒක නිසා සී සෑමට පංගකල් ටිකී භාව වෙනම කොයන් පිට ස්වરૂපයක තිය හිතනකොට අන්න ලෝරාවේගේ උපදීතල කුන්සේ සුභසන්න රාම්තික වාර්තික අපිට හිතා ගන්න පුළුවන්. ඒ තරම් උසස් නැනවත් උත්කමයේ පසුපස යන අපි නිකම්පත් සිංහයාට මදි ඒ අපි අසවලා පස්සෙන් යනවා කියන හැඟීම අපට දැනෙන්න ඕනේ. ඒ ඒ දැනෙන්න නම් මෙන්න මේ ක්‍රම අපේ ජීවිතෙන් පාවිච්චි කරන්න ඕන. ඔන්න ඕකයි අදට තියෙන දේශනාව. ඉතින් යමක් මේ පිළිබඳව අහන්න තියෙනවා නම් දැන් ඉතින් ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හොඳයි. දැන් මේ පින්වත් පිරිස මේ සූත්‍රයේ මම හිතුවා තේරුම් ගන්න මාරු වෙයි කියලා. නමුත් අපට පේනවා බොහෝම ලේසියෙන් තේරුම් ගන්න තියෙන බව කීප දෙනෙකුගේ කතා වල වලින් අපි දැනගන්න ලැබුණා. ඒත් දැන් මේ එයින් පේනවා කලක් තිස්සේ ධර්ම සාකච්ඡාවට මේ සුදු දීමේ මේ සම්බන්ධ වීමෙන් කොයිතරම් මට්ටමක් තම තමන්ගේ චිත්‍රයට ඇවිල්ලාද කියලා. ඉතින් මේක මේ විදිහට දැන් දේශනාවලදී තෝරන්නේ නැහැ. මේ මෙහෙම මෙහෙම කියපු කොටස් විතරක් කියවෙනවා. මොකද දැන් මෙතන හොඳට පැහැදිලි වුණා. ඒකේ ඉතින් මේ පින්නක් පිස්ස ඒවා ජීවිතයට සම්බන්ධ කරගෙන ජීවිතයේ සැනසෙන මට්ටමට හදා ගැනීමට මේවා උපකාර වෙන බව අපි පිළිගන්න අතර එයින් ජීවිතවලට වෙන්නා වූ යහපත් සලකා සතුට වෙන්නා වූ ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අනිත් ස්ථානටත් අපාප ඇසුරු කරන්නා වූ ස්ථානටත් අධිග්‍රහ සීලම දිව්‍ය රාජ සමූහය මෙයින් සතුටටපත් වීමේ සෑම දිනාටම තම තමන්ගේ ජීවිත සංසිද්ධායක අන්දමින් සකස් කර ගැනීම සඳහා ගිය සහායක් කළ හැකි උපකාරයක් කරත්වා ඒ දිව්‍ය රාජ සමූහයාට තම තමන් නමින් නැසීමේ පරිලෝකයේ මව්පිය ආදී ඥාති වර්ගයාට භූත පින්නතුන්ලක් ලෝසතුන්ලක් තම තමන්ලක් මේ ශක්තියේ කාන්තයෙන් සියලු දුක් නිවාලන්නා වූ මා මහ නිවන් පිණිස හේතු වේවා යන්ට සමතම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බානු සම්පatti හිමිනාතේ සමිජ්ජතු